බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීනි ධම්ම අරමුණු වන සිත සිත අව එම අවස්ථාවේදී කුමන ඉන්ද්‍රියක් ආශ්‍රිතව පැන නැගීම මොළය ආශ්‍රිතවද නැත්නම් හදවත ආශ්‍රිතව ධර්මාරම්මණයක් පැමිණෙනකොට ඒක සිතටයි අරමුණු වෙන්නේ මොළය සහ ස්නායු පද්ධතිය අපට ප්‍රයෝජනවත් වෙන්නේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීමේදී පමණයි පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නටයි ස්නායු පද්ධතිය සහ මොළයේ තියෙන මොකද අර ඉන්ද්‍රියෙන් හඳුනා ගන්නා සටහන අපේ මනසට දැනුම් දෙන්නේ අර ඉන්ද්‍රිය පද්ධතිය අවශ්‍යයි. හැබැයි ඍජුවම මනසින් අරමුණු ගන්නකොට මොලයක් ඕනෙත් නැහැ, ස්නායු පද්ධතියක් ඕනෙත් නැහැ, කිසිවක් අවශ්‍ය නැහැ, හදවතක් ඕනෙත් නැහැ. මේ මේ කය නඩත්තු කරගෙන මේ පංචේන්ද්‍රයන්ගේ ඇස කන නාස දිව කය කියන ඒවෙන් අරමුණු ගන්නට තමයි මොළය, හදවත, ස්නායු පද්ධතිය මේ ඔක්කොම අවශ්‍ය කරන්නේ.